තෙරුවන් සරණයි අපි අද කතා කරන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනා කොටසේ අපි ස්කන්ධ පංචකය ගැන කතා කරන්න ගිය වැඩ ගිය වීඩියෝ එකකින් කතා කරා. ඉතින් අදහි දෙවෙනි කොටසේ තමයි වේදනා ස්කන්ධය සම්බන්ධයෙන්. ඉතින් අපි මේ ධම්මානුපස්සනා කොටසේ මේ ස්කන්ධ පංචකයෙන් කරගෙන යන්නේ මේ දැන් තේරෙන්න කිව්වොත් රූපය දැනගන්නවා රූපයේ ඇතිවීම රූපේ නැතිවීම දකිනවා වේදනාව දකිනවා වේදනාවේ ඇතිවීම දකිනවා වේදනාවේ නැතිවීම දකිනවා මේ විදිහට තමයි අපි මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්න යන්නේ ඉතින් මේ ස්කන්ධ පංචකයේදී මේ පංචස්කන්ධය කියන එක නාම රූප වශයෙන් දෙකට බෙදිලා තියෙන දෙයක්. ඉතින් අපි ඒක රූප කොටස තමයි කලින් කතා කරේ. නාමස්කන්ධයට අයිති කොටසෙන් මුලින්ම අපි කතා කරන්නේ වේදනාව සම්බන්ධයෙන්. ඉතින් මේක අපි වේදනානුපස්සනා කොටසෙදිත් යම්කිසි මට්ටමකට පුහුණු කළා. අපි ඒ ගැන වෙනම වීඩියෝස් කරලා තියෙනවා. බලන්න පුළුවන්. එතකොට අපි දැන් මෙතනදී අපි මේ වේදනානුපස්සනා කොටසෙදි කතා කරේ අර සැප වේදනාවේ සහ දුක් වේදනාව උපේක්ෂා වේදනාවේ සැප දුක් මොනවද කියලා අපි ඒ සම්බන්ධයෙන් කතා කරා. එතකොට දැන් මෙතනදී මේ ධම්මානුපස්සනා කොටසෙදී මේක පුහුණු කරපු නැති. ඒ කියන්නේ බණ පොතේ වචනයක් කිව්වොත් ආශෘතවත් පෘ탁ජනයා කියන එක. ඒ කියන්නේ මේක පුහුණු කරලා නැති තේරෙන වචනෙන් කිව්වොත් මේක පුහුණු කරලා නැති කෙනා. එයාට මේ දුක් වේදනාවක් ආවොත් දැන් වේදනාත්‍රයෙන් දුක් වේදනාව ආවොත් එයා කරන්නේ ශෝක කරනවා හිත ඇවුල් ඇති කර ගන්නවා කලාන්තේ හැදෙනවා ඊහත බැඳගෙන අඬනවා වැළපෙනවා. ඔහොම දේවල් තමයි ඒගොල්ලන්ට වෙන්නේ. මේ මේක පුහුණු නොකරපු කෙනාට. එතකොට ඒ නිසා යමෙක් යමෙක් යම් දෙයකට ශෝක කරනවා නම් ඉහත බැඳගෙන අඬනවා නම් කලන්තේ හැදෙනවා නම් වැළපෙනවා නම් එතන වැඩ කරන්නේ පටිගය. කියන්නේ द्वේෂය කියන්නේ තේරුම් ගත්තාම අනුසය වශයෙන් ගත්තොත් පටිග අනුසය තමයි වැඩ කරන්නේ. එතකොට අර අපි ශෝක කිරීම කලන්තේ හැදීම ඉහත බැඳගෙන අඬන ඒවා උදව්වක් වෙනවා පටිගානුසය වැඩෙන්න. ඒකට උපමාවක් කියනවා මට මතකයි ලකුසහන්සේ කියනවා මේ අපේ කකුලේ උලක් යනුනොත් ඒක ස්වභාවිකව යනවන උලක් ඒකේ වේදනාවක් තියෙනවා. ඒ උල උඩින් තව උලක් යන්නොත් මොකද වෙන්නේ? උල දෙගුණ තෙගුණ වෙනවා. අන්න වගේ තමයි ස්වභාවයෙන් හටගන්න දුක් වේදනාවෙන් අපිට දුකක් තියෙනවා. ඒකට අපි ශෝක කිරීමක් කලාන්තේ හැදෙනවා, දුක් පීඩා ගන්නවා, ඉහත මැනගෙන අඬනවා, වැළපෙනා වුණොත් අර දෙවෙනි උල යනවා වගේ. එතකොට වෙන්නේ දුක් දෙකයි. එකක් වෙනකොට දෙකක්. ඇයි මේ දෙවනි උල ඇනෙන්නේ? දෙවනි දුක එන්නේ අපි මේක පුහුණු නොකරන තාක්කල් ඒක එනවා. ඒක පටිගයට අත් උදව් දෙනවා. ඉතින් අපි හිතනවා ඇත්තටම දුකක් ආවම ඒක නිසා වැළපෙන්න ඕනි කියන එක යුතුයකමක් විදිහට තමයි අපි හිතන් ඉන්නේ. දුකක් ආවම අඬන්න ඕනේ. හිත කරදර ගන්න ඕනේ, වැළපෙන්න ඕනේ. මහ පොළවේ හැපි හැපි අඬන්න ඕනි කියලා අපි එක යුතුයකමක් විදිහට ඒක විය යුත්තක් විදිහට තමයි සාමාන්‍යයෙන් අපි දකින්නේ. ඒ තමයි මේක පුහුණු නොකළ අශෘතවත් පෘථග්ජනයා සාමාන්‍යයෙන් වැඩ කරන විදිය. ශෘතවත් කෙනා ශෘතවත් කෙනා කියන්නේ මේ පුහුණුවට බහැපු කෙනා. එයා මේ වගේ දුකක් ආවහම ඒකට නැහෙන්නේ නැහැ. එයා ශෝක කරන්නේ නැහැ. එයා හඬන්නේ වැළපෙන්නේ නැහැ. එයා පටිගය උපදින්නේ නැති විදිහට පටිගයෙන් තොරව තමයි. يعني ද්වේෂයෙන් තොරව තමයි දුකක් දිහා බලන්නේ. කියන්නේ දුක දුකක් හැටියට එයා දකිනවා. එතකොට එයාට මේ වෙනකොට මේ මට්ටමට එනකොට එයාට විශාල සුත්තමය වශයෙන්, චින්තාමය වශයෙන්, පුහුණුවෙන් ගත්තු ප්‍රත්‍යක්ෂමය වශයෙන් අත්දැකීම් තියෙන නිසා එයා දන්නවා මේ දුක ඉවර වෙද්දී සැපක් එනවා. ඒ නිසා මේ දුකට වෛර කළොත් වෙන්නේ තවත් දුකක් එන එක. ඒකෙන් වෙන්නේ අර සැප එන්න තියෙන ඉඩකඩ නැති වෙන එක. එයාට මේ සුත්තමය ඥානය මේ විදිහට ගලපගෙන එයා දන්නවා. ඒ වගේම ප්‍රත්‍යක්ෂ පුහුණුවකුත් තියෙනවා. ඒ නිසා එයා දුකක් ආවහම ඒකට නැහෙන්නේ නැහැ, හැප්පෙන්නේ නැහැ. පටිගයේ උපදින විදිහට දුක හරහා පටිගයේ උපදින විදිහට එයා වැඩ කරන්නේ. උදාහරණයක් විදිහට ඔබ නිකමට මතක් කරලා බලන්න. ඔබ පරයන්ක භාවනාවකට යනවා. පරයන්කයේ ඉද්දී ඔබට ධනීසයක එක්කමක් එනවා. එතකොට අපි සාමාන්‍යයෙන් මේ ධන අපි කියනවා ධනේ වේදනාවක් ආවොත් මූල කර්මස්ථානය දිහා බලන්න බැරි තරමට අපි කියනවා මේ වේදනාවට අවධානය දෙන්න. මූල කර්මස්ථානය අතහැරලා වේදනාවට අවධානය දෙන්න. වේදනාවට සතිමත් වෙන්න. ඒ කියන්නේ මේ කකුල දිගාරින්නවත් වෙන මොකුත් කරන්නවත් නෙමෙයි වේදනාවට අවධානය දෙන්න කියන්නේ වේදනාව නැති වේවා කියන අදහසිනුත් නෙමෙයි වේදනාව ඇති හැටියෙන් දකිනවා. නමුත් ඔබ බලන්න අපි වේදනාව දිහා හතිමත් වෙද්දී නිතරම අපි ඒක දැන් නැති වෙයි දැන් නැති වෙයි දැන් නැති වෙයි කියලා තමයි බලන්නේ. එහෙම ඒ හැඟීම එනවා කියන්නේ අපි මේ වේදනාවට ගැටිලා ඉන්නේ. ද්වේෂය ද්වේෂයක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක ඇක්කුම වැඩි වගේ දැනෙනවා. හැබැයි අපි කලින් දේශනාවකදී සඳහන් කරා ඒ ඒ කැක්කුමට අපි මනසින් ලං වුණොත් ඒකට මනසින් රිංගුවොත් ඒකේ මේ හුදු නලියෑමක් තියෙන්නේ දැඟලිල්ලක් තියෙන්නේ පොඩි පොඩි අංශු වලට කැඩුණු දැනීම් සම්භාරයක් තියෙන්නේ ඒ චූටි චූටි කෑල්ල දකිනකොට වේදනාවක් නැතු වෙනවා එතකොට මේ ශ්‍රුතවත් ශ්‍රාවකයා මේක පුහුණු වෙන කෙනා දන්නවා මේ කැක්කුමට ගැටුනොත් මේකට ඉහත බැඳගෙන ඇඬුවොත් ඔය උදාහරණයක් ගත දනිසමාරුව ඔය විදිහටම අපිට එන ඕනම දුකකදී අපි හැප්පුණොත් එන්නේ දුක දෙගුණ තෙගුණ වෙනවා අමතර දුකක් එකතු කරගන්නවා සැපේන තියෙන කාලය තව ටිකක් පස්සට යනවා ඒ නිසා දුක ගෙවෙනවා යම් තැනක ඒකට ස්වභාවික දුකට ස්වභාවිකව ගෙවෙන්න නම් අපිට කරන්න තියෙන්නේ දුකට දැනුවත් වෙන එක විතරයි අවදි වෙන එක විතරයි. ඒක දිහා නිරීක්ෂකයෙක් විදිහට බලන් ඉන්න එක විතරයි. පූර්ණ නිගමන නැතුව, තීන්දු තීරණ නැතුව, කිසිම ජජ්මන්ට් එකක් නැතුව ඒ දුක යම්සේද දැනෙන්නේ. ඒ දැනෙන විදිහට අවදි වෙලා ඉන්නවා. අවදි මනසින් ඉන්නවා. කිසිම ඒක නැති වේවා කියන්නෙත් නැහැ. තියනවා කියලා හිතන්නෙත් නැහැ. ඇති දේ ඇති හැටියෙන් දකිනවා. නිරීක්ෂකයෙක් වෙනවා. ඒක විතරයි අපිට කරන්න තියෙන්නේ. එතකොට එයා දන්නවා මේ ස්වභාවික දුක හේතු ටිකක් සහිතව ආවේ. කයෙන් පැන නැගුණු හේතු ටිකක් සහිතව ඒ හේතු ටික නැති වුණ තැන මේක නැති වෙනවා කියන දන්නවා. එයාට ඒ ඒ ඒ දුකට අවදි වෙන්න පුළුවන් වුණොත් ඒක ගෙවෙන හැටි දැක දැක දැන දැන බලන් ඉන්න පුළුවන්. ගෙවෙන හැටි. ඉතින් ශ්‍රුතවත් ශ්‍රාවකයා මේ විදිහට තමයි කටයුතු කරන්නේ දුක් වේදනාව සම්බන්ධයෙන්. එතකොට දැන් මේ දුක් වේදනාව එයා හඳුනාගත්තා දුක දුක හැටියට ඒකේ ඇතිවීම දකිනවා, ඒකේ නැතිවීම දකිනවා. යාට පේනවා ඇස් පන අපිට. ඊට පස්සේ යාට අකණ්ඩව මේ දුක් වේදනාව කෙරෙහි සති ධාරාව පවත්වනකොට ඒ දුක ෂය වෙන, නිරෝධ වෙන, නිරුද්ධ වෙන, නැති වෙන තැනක් යාට පේනවා. එතනින් පස්සේ යාට සැප වේදනාව එන්නේ. සැප වේදනාව හට ගන්නවා. අශෘතවත් පෘ탁ජනයා ඒ කියන්නේ මේක පුහුණු නොවෙන කෙනා මොකද්ද කරන්නේ? එයාට සැප වේදනාවක් එයාට සැප වේදනාවක් ඇවිල්ලා තියෙනවා. එයාට පෙනිලා නැහැ දුක නැති වෙන හැටි. කොහමරි එයාට සැප වේදනාව ආවහම එයා මේක රාගයෙන් තමයි අල්ලන්නේ. ඒකට ඇලෙන්න තියෙන දෙයක් විදිහට තමයි එයා අල්ලන්නේ. ඒ කියන්නේ රාගානුසය තමයි වැඩෙන්නේ යාගේ. ඒ නිසා එයාට මේ රාගයෙන් රාගයෙන් යුක්තව යා මේ සැප වේදනාව දිහා බලන නිසා එයාට මේ සැප වේදනාවේ හටගැන්මවත් ඒක නැතිවීමවත් එයාට පේන්නේ නැහැ. මොකද එයා අන්ධ වෙලා ඉන්නේ රාගානුසය නිසා. එතකොට එයා මේ අශෘතවත් පෘථග්ජනයා රාගයට මේ සැප වේදනාවට ඒ විදිහට තමයි අහු වෙන්නේ. එතකොට ඔතනදිම උපේක්ෂාව ගැන කතා කරොත් අශෘතවත් පෘථග්ජනයාට උපේක්ෂා වේදනාව පේන්නේ නැහැ. මොකද මේ සැප වේදනාවයි දුක් වේදනාවයි දෙක අතර shift එක ගන්න වෙලාවේ හුවමාරුව ගන්න ගන්න අතරමැද්දේ තියෙන උපේක්ෂා වේදනාව. දුක් වේදනාවෙන් සැප වේදනාවට මාරු වෙන තැන සැප වේදනාවෙන් ආයෙත් දුක් වේදනාවට මාරු වෙනවා නම් මාරු වෙන තැන මේ දෙන්න අතරේ උපේක්ෂා වේදනාව තියෙනවා. ඒක යාට පේන්නේ නැහැ. මොකද යා දුක් වේදනාව දකින්නෙත් නැහැ, සැප වේදනාව දකින්නෙත් නැහැ. ඒවා ඇතිවීම නැතිවීම දකින්නේ නැති නිසා අර නැති වුණු තැන පවතින උපේක්ෂා වේදනාව යාට අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැති නිසා ඒක නිකන් මගේ හැරිලා යනවා. එතනින් වැඩ කරන්නේ අවිජ්ජානුසය. ඒ නිසා උපේක්ෂා වේදනාව හඳුනාගත්තේ නැත්තම් අවිද්‍යාවට තමයි ඒක යට වෙලා යන්නේ. ඒ නිසා මේ ආශ්‍රිතව පෘථග්ජනයාට මේ වේදනාත්‍රයම දුකක් පිහින පිණිස තමයි හේතු වෙන්නේ. ඇයි දුක් වේදනාව කොහොමද දුකක් කරගන්නවා? සැප වේදනාවේ යථාර්ථය පේන්නේ නැහැ. මොකද සැප වේදනාව ගෙවෙනවා යම් තැනක ගෙවිලා දුකකට මාරු වෙනවා. ඒ නිසා එයා ඒක ගැන රාගෙන් ඇලිලා ඉන්න නිසා එයාට මේ යථාර්ථය පේන්නේ ඒක නැති වුණු ගමන් ආය වේදනාවක්. උපේක්ෂා වේදනාව උපේක්ෂාව කියන්නේ ඊට පේනෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒක අනිත්‍ය වෙලා යනවා, ඒක වෙනස් වෙලා යනවා. ඒ නිසා අශෘතව පුතඥයාට වේදනාත්‍රයම දුකක් විතරයි. එතකොට දැන් අපි මේ සක්මන පරයන්ක දිනදා වශයෙන් සතිය පුරුදු කරගෙන යද්දී අපි යෝගාවචරය මුල් කාලේ අර මම කලින් කිව්වා වගේ පරයන්කේ දින වේදනා එක්ක දුක් වේදනා එක්ක හැප්පිලා සෑහෙන ලොකු ප්‍රශ්නයක් හදා ගන්නවා පසුතැවෙනවා පීඩාව විඳිනවා. ඉතින් ගුරුවරයා උපදෙස් දෙනවා. එතකොට මේ වේදනාවට සතිමත් වෙන්න කියලා සිහිය පිහිටවන්න කියලා. ඉතින් හරියට මේක සතිය පිහිටියේ නැතිනම් වේදනාව උග්‍ර වෙනවා වගේ දැනෙනවා. ඒ ඒ පැත්තෙනුත්. එතකොට මේ යෝගාචරයට හිතෙන්න පුළුවන් මේ වේදනාව දිහා බලන්න කියන එකෙන් වෙන්නේ වේදනාව දෙක තුන වෙන එක නේද කියලා. ඒ විතරක් නෙමෙයි මේක පුහුණු වුණු අය දන්නවා මුල් කාරුතුවේදී මේ වේදනාව දිහා බලන්න යන එක හුස්මක් දිහා බලන් ඉන්න එක ඇඟට පුදුමාකාර විදියට වෙහෙසක් ගෙනල්ලා දෙන්නේ පීඩාවක් ගෙනල්ලා දෙන්නේ ඇඟ රිද්දනවා පොලිසියෙන් ගැහුවා වගේ මේක තැලිලා වගේ රිද්දනවා දුක වැඩි. එතකොට දැන් මේ මේ සුතමේ ඥාණය නැති යෝගාවචරය හිතන්න පුළුවන් මේ එන අරමුණක් දිහා බලන් ඉන්න එක අපිට දුක වැඩි කරනවා නේද? මේක කොහොමද නිවන් මඟ වෙන්නේ කියලා ඉතින් සැක කරනවා. එයාට ශ්‍රද්ධාව නැහැ. සුතමේ වශයෙන් මේක තේරුම් ගන්න නැහැ. ඒක මුල් කාර්තුවේ හැටි. මොකද අපිට පුරුදු දෙයක් නෙමෙයි මේ කරන්නේ. පුරුදු දෙයක් නෙමෙයි කාලයක් පුහුණු වෙද්දී ඒ දැනෙන දැනෙන හැම වේදනාවකටම සතිමත් වුණාම ඒ අස්සෙත් ඒ වේදනා අස්සේ ධාතු ගුණ තියෙනවා කියලා යාට පේන්න ගන්නවා. අර චූටි චූටි වේදනා අංශු දකිද්දී අර අපි මතු පිටින් දකින්නකොට තියෙන වේදනාව නිරුද්ධ වෙන එක නොදැනී යනවා. එතකොට මෙයාට දරාගෙන ඉන්න පුළුවන් මට්ටමකට මනස පුහුණු වෙනවා. එතකොට මේ එයාට තේරෙනවා ඇත්තටම නම් මේ මූල කර්මස්ථානයේ විදිහට අපි හුස්ම තෝරගෙන යන ගමනේදී හුස්මට වැඩිය හොඳට වේදනාවට සතිය තියුවොත් වේදනාව ඇතුලේ ධාතු ධාතු ලක්ෂණ හොඳට පේන්න පටන් ගන්නවා. ඒකෙන් වෙන්නේ වේදනාව තුළ ධාතු ලක්ෂණ දකින්න පුළුවන් වුණු තැන පටිගය කියන එක පටිඝානුසය කියන එක දුරු වෙනවා. මොකද දුක් වේදනාව උදව් වෙන්නේ පටිගය වැඩෙන්නනේ. එතකොට මේ වේදනාවට සතිය තියලා වේදනාව තුළ තියෙන ධාතු ගුණ ටික අත්දකිනකොට වේදනාව දුරු වෙනවා, නිරුද්ධ වෙනවා. එතකොට යාර ටික ටික පුරුදු වෙනවා. වේදනාව දිහා, දුක් වේදනාව දිහා පටිගයෙන් තොරව බලන්න. ටික ටික ටික ටික පටිඝානුසය දුරු වෙන්න පටන් ගන්නවා. මේ අන්න එතනදී අපිට පස්සද්ධියක් හට ගන්නවා පුදුමාකාර ප්‍රීති සුඛයක් හට ගන්නවා ප්‍රසන්න මනසක් හට ගන්නවා අන්න ඒක තමයි අපේ කය නිරෝගී කරවන්න හේතු වෙන්නේ ඔය මිනිසු රෝග සුව කරන්න එහෙම කියලා පැත්තට යන්නේ ඒකයි මේක මේ සතිය හරහා මේ වේදනාවත් එක්ක අනුදෙනු කිරීමෙන් අපි වේදනාව පටිගයෙන් තොරව දකින්න යන තැන රෝග සුව වෙනවා යම් කිසි කායික රෝගයක් නිසා නම් වේදනාව හට අරගෙන තියෙන එක ඒක සුව වෙන්නේ මෙන්න මේ පස්සද්ධියත් එක්ක ඉතින් ඒක මෙතනට එන්න නම් අපි මේ වේදනාවට තියෙන වෛරය නැති කරන්න ඉස්සර වෙලාම වේදනාව එක තියෙන ගැටීම වේදනාවට තියෙන द्वේෂය තමයි අපි මුලින්ම නැති කරන්න ඕනේ. එතකොට අපිට මේ විදිහට මේ පස්සද්ධිය කියන මට්ටමට වේදනාවත් එක්ක ගනුදෙනු කරලා පුරුදු යෝගාචරයට විශ්වාසයක් එනවා. මට මීට වඩා වේදනාවක් ආවත් මට ඒක දරන්න පුළුවන්. මට ඒකට මුහුණ දෙන්න පුළුවන්. මොකද දැන් එයා දන්නවා ක්‍රමය වේදනාවක් ආවන් ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන. එහෙම නැත්තම් අපි දඟලන්නේ දුක නැති කරන්න. දුක විනාශ කරන්න. දුක එන එක නවත්තන්න. අපි ගොඩාක් වෙලාවට දඟලන්නේ එතෙන්ට ඒක කරන්න කරන්න වේදනාව වැඩි වෙනවා. දුක් වේදනාව වැඩි වෙන එක විතරයි වෙන්නේ. එතකොට අපි දුක නැති කරන්න මේ විදිහට द्वේෂයෙන් දුක නැති කරන්න දඟලනකොට දුක විනාශ කරන්න දඟලනකොට කොහොමද දුක නිසා එන පටිගය නැති කරන්නේ? මොකද ඇත්ත දකින්න බෑනේ. එයා දුක නැති කරන්න හදන්නේ මේ පටිඝානුසය නිසා. අපිට මේ එන ස්වභාවික දුක නෙමෙයිනේ අපි මේ නැති කරන්න හදන්නේ. ඒක යටින් වැඩ කරන කෙලෙසය. ඒ තමයි පටිඝානුසය. ඉතින් අපි දුක නැති කරන්න දඟලනකොට කොහොමද පටිඝය නැති කරන්නේ? පටිඝානුසය දුරු කරන්නේ. මොකද ඇත්ත පේන්නේ නැහැ. ඉතින් මේක මේක වෙන්න නම් අපි මුලින්ම මේ ඇත්ත දකින්න ඕනේ. ඒකට ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා තියෙනුනේ මේ මට්ටමකට එනකොට යම් යම් මට්ටමකින් අපි කලින් රූපස්කන්ධය සම්බන්ධ වීඩියෝ එකෙත් මට මතක විදිහට මම කතා කරා මේ මට්ටමට එනකොට මේක අදහාගෙන යන්න ශ්‍රද්ධා විරි සති සමාධි ප්‍රඥාදී ඉන්ද්‍රිය ධර්ම යම් මට්ටමකට දියුණු වෙලා තියෙනුනේ කලින් පුහුණු වලින් එහෙම නැති වුණොත් මේක දිහා බලන්න බෑ අදහාගෙන යන්න බෑ කලින් පුහුණුව තිබුණු කෙනාට කායානුපස්සනා ඉඳලා මේ වෙනකන් මේක අඛණ්ඩව කරගෙන ආපු කෙනාට දැන් විශ්වාසය ගොඩ නැගිලා තියෙන්නේ. එයාට මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඔය විදියට මේ වේදනාවක් වේදනාවක් ආවහම මේ වේදනාව මොකද්ද කියලා අපි අඳුන ගන්න ඕනේ. ඒකේ හට ගැනීම දකින්න ඕනේ. ඒකෙන් නැතිවීම දකින්න ඕනේ. එතකොට දැන් මේ දුක් වේදනාවත් එක්ක මේ විදිහට ගනුදෙනු කරද්දී ඔය දුක අවසන් වෙනකොට එතන තමයි සුඛ වේදනාව හටගන්නේ. ඉන්න ශ්‍රුතවතාරේ ශ්‍රාවකයා කියන්නේ මේක පුහුණු වෙන කෙනා දුක් වේදනාව හට ගන්න තැන ඉඳලා අවසානය දක්වා සති ධාරාව පවත්වන නිසා යට පෙනෙන නිසා ඒකේ අවසානයේදී සුඛ වේදනාව එන හැටි පෙනෙනවා. එතකොට සුඛ වේදනාව එනකොටම ආස්වාදයක් දැනෙනවා. හරි ප්‍රීතියක් වෙනවා. සතුටක් වෙනවා. එයාට ඒකත් පේනවා. ආස්වාදයේ හිත සතුටු වෙන හැටි, හිත පිනා යන හැටි. හැබැයි ඒක නැති වෙලා යනවා. ඇයි මේ සුඛ වේදනාව නිත්‍ය දෙයක් නෙමෙයි. ඒක හේතු මත හටගත්ත. ඒක නැති වෙනවා. නැති වෙච්ච ගමන් ආයෙත් දුකකට එනවා. ඒ ඒ සුඛ වේදනාව නැති වුනහම හිත පෙලෙන්න ගන්නවා. <clears throat> හිත දුකකට වැටෙනවා. ඒ කියන්නේ දුක් වේදනාවවත් සැප වේදනාවවත් අන්තිමට දුක තමයි ඉතුරු වෙන්නේ. ඉතින් මේක පුහුණු වෙන යෝගාවචරයට තේරුණාම එයා විකල්පයක් හොයන්න හොයන්න උත්සාහ කරනවා. විකල්පය තමයි උපේක්ෂා වේදනාව. මොකද සැපාවත් එකයි දුකාවත් එකයි කෙලවර ඉතුරු වෙන්නේ දුකක්. ඒ නිසා එයාට විකල්පයක් හොයන්න යද්දි මේ දෙක අතර මැද්දේ තියෙන උපේක්ෂා වේදනාව හම්බ වෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අර අතට ගිනි අඟුරක් අරගෙන පිච්චෙනකොට අනිත් අතට මාරු කරනවා එකෙන් මේකට මාරු කරනවා වගේ මේ දුක සැප දෙක ඒ අතින් මේ අතට මේ අතින් ඊ අතට මාරු කර කර මාරු කර කර ඉන්නවා කිසිම සැනසීමක් නැහැ ඉතින් මේ කිසිම උත්තරයක් නැති දුකටම හේතු වෙන සැප දුකට විකල්පයක් විදිහට උපේක්ෂාව කියන එක උපයන්න තමයි අපි මේ සක්මන පරයන්ක දිනදා වශයෙන් පුහුණුවකට බහැලා ඉන්නේ. හැබැයි ඉතින් අපි හිතන් ඉන්නවා දුකට තියෙන එකම උත්තරේ සැපේ විතරයි කියලා. ඒ නිසා දුකක් නැති කරන්න නම් සැපේ තමයි අනිවාර්ය උත්තරේ කියලා අපි හිතන් ඉන්නේ. නමුත් මේ දෙකම දුකකටමයි හේතු වෙන්නේ. ඒ නිසා තමයි අපිට උපේක්ෂාව උපයන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ දුක සැප දෙක දුකකටම හේතු වෙනවා. ඒ නිසා විකල්පයේ උපේක්ෂාවයි කියලා දැනගෙන උපේක්ෂාව හොයන්න යන කෙනාගේ උපේක්ෂාව යටින් වැඩ කරන අවිද්‍යානුසය, අවිජ්ජානුසය, අවිද්‍යාව කියන එක දුරු වෙනවා. මොකද දැන් එයා උපේක්ෂාව උපයන්න යන්නේ, දැනගෙන යන්නේ. අර කලින් ආශ්‍රිතව පෘථග්ජනයා දුකට සැපට අහු වෙන නිසා ඒ දෙක අතරින් පැන නගින උපේක්ෂාව එයාට නොදැනීම අයින් වෙලා යනවා. එයාට උපේක්ෂාව දැනෙන්නේ නැහැ. මොකද එයා උත්තර හොයන්නේ සැප දුක අතරේ. ඒකෙන් ඒකෙන් පරිබාහිර උත්තරයක් නෙමෙයි හොයන්නේ. ඒකට විකල්පයක් හොයනවා නෙමෙයි. ඒකෙම උත්තරයක් හොයන නිසා එයාට මේ උපේක්ෂාව යටින් වැඩ කරන අවිජ්ජා අවිජ්ජානුසය අවිද්‍යාව කියන එක එයාට පේන්නේ නැහැ. ඒ නිසා ඒක නැති කරන්න. ඒක දුරු වෙන්නේ නැහැ. ඒ නිසා සැපට දුකට විකල්පයක් විදියට උපේක්ෂාව හොයන කෙනා දැන දැන දැක දැක තමයි උපේක්ෂාව එක්ක ඉන්නේ. එතකොට ඒක අවිද්‍යාවෙන් යට වෙන්නේ නැහැ. ඒකට සාදරව බාර ගන්නවා. උපේක්ෂාව බාර ගන්නවා. දැන් කලින් සැප දුක දෙකේ විතරක් උත්තර හොයන අශෘතව පුතඥයාට උපේක්ෂාව දැනෙන්නේ නැහැ. මොකද ඒක නීරසයි. ඒක මගහැර යන දෙයක් බවට පත් වෙනවා. ඒකේ පාළුවක් මුස්පේන්තුවක් යාට දැනෙන්නේ. ඒ නිසා සැප දුක දෙකේ විතරක් උත්තර හොයන අශෘතව පුතඥයාට උපේක්ෂාව වැඩක් නැහැ. නමුත් දැන් ඒකේ ඒකේ උත්තරයක් නැහැ කියලා සැප දුක දෙකේ උත්තරයක් නැහැ කියලා දන්න කෙනා උපේක්ෂාව තමයි උත්තරයක් හොයන්නේ. එතකොට එයා උපේක්ෂාවට සාදර වෙනවා. ඒක බාර ගන්නවා. එයා දන්නවා ඒකේ මේ ඇලෙන ගැටෙන දේ නැහැ. සැප දුක් දෙක නැහැ. හරි සනීපයි සුවයි. ඒක දැනගෙන දැකගෙන උපේක්ෂා වේදනාව බාර ගන්න කෙනාට අවිද්‍යානුසය දුර වෙනවා. එයාට දැනෙනවා උපේක්ෂා වේදනාව තමයි ස්වභාවික පැවැත්ම කියන්නේ. මේ විශ්ව ධාතුවේ ස්වභාවික ගලණය උපේක්ෂා වේදනාව ඒක තමයි අපේ gedara කියලා යාට තේරෙනවා. අපි gedara කියලා වෙන අල්ලපු ගෙවල් වල තමයි ඉඳලා තියෙන්නේ සැප දුක කියලා අනුන්ගේ ගෙවල් වල ඉඳලා එළියට පහින් ගහලා දානවා. ඉතින් උපේක්ෂාව තමයි අපේ සැබෑ නිවහන කියලා මේ ශ්‍රුතවතාර ශ්‍රාවකයාට පුහුණුවේ යෙදෙන කෙනාට තේරෙනවා. අන්නේ කෙනාට තමයි ඇත්තටම නම් දුකකට නොබියව මුණ දෙන්න පුළුවන් වෙන්නේ. මරණයට පවා නොබිය මුණ දෙන්න පුළුවන් වෙන්නේ. යාට මොකද එයා මේ සක්මන පරයන්ක එදිනදා වශයෙන් මේ පුහුණුව කරගෙන යද්දී අසීමිත දුක් වේදනා එක්ක සැප වේදනා එක්ක එයා අමාරුවේ වැටිලා වැටිලා ගනුදෙනු කරලා කරලා උපේක්ෂාව හොයාගෙන තියෙනවා. හිතන්න බැරි තරම් දුක් වේදනා එක්ක ගනුදෙනු කරලා තියෙනවා. සැප වේදනා එක්ක ගනුදෙනු කරලා තියෙනවා. ඉතින් අපේ ලොකු සාංශය කියන්නේ මරණයට තියෙන බය නැති වෙන්න නම් පරයන්කයකදී භාවනාවේදී මරණ දුක අත්දැකලා තියෙන්න ඕනේ. මරණය හා සමාන දුක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒකට සතිය හරහා මූණ දීලා පුරුද්ද තියෙන්න ඕනේ. තිබුණු කෙනෙකුට තමයි මරණයට සැබෑ අපිට සාමාන්‍යයෙන් වෙන මරණයට මුහුණ දෙන්න පුළුවන් වෙන. ඉතින් මේකට මම කියන්නේ මැරෙන්න කලින් මරණයේ දොර ළඟට ගිහිල්ලා එන්න ඕනේ. එහෙම කෙනෙකුට මැරෙන්න කලින් කීප වතාවක් මරණයේ දොර ළඟට ගිහිල්ලා ආපු කෙනෙකුට මරණයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. මොකද දැන් ශ්‍රුතවතාර ශ්‍රාවකයෙක් එයා පුහුණු යෙදෙන කෙනෙක් එයා දන්නවා කොහොමද මේ අහු වෙන්නේ නැතුව දුක්ඛ සැප වේදනා දෙකට අහු වෙන්නේ නැතුව අපේ සැබෑ නිවහන උණු උපේක්ෂා වේදනාවට මනස ගන්නෙ කොහොමද කියන්නේ එයා දන්නවා. ඉතින් මේ සක්මන පරයන්ක දිනදා වශයෙන් පුහුණු යෙදෙද්දී මේ මරණයේ දොර ළඟට ගිහිල්ලා එන්න ඕනි කියලා මම කිව්වනේ. කියන්නේ මරණ වේදනාව අත්දැකලා තියෙන්න ඕනේ. ඒ ඒක අත්දැකලා ඒක හරහා ගිහින් මේ උපේක්ෂාවට මනස ගන්න නම් මේ කය කෙරෙහි සහ ජීවිතය කෙරෙහි තියෙන ආසාව නැති වෙන්න ඕනේ. කාය ජීවිත নিরপেක්ෂකව පුහුණුව ඉස්සරහට කරගෙන යන්න තැනක් වෙනවා. අන්න එතනදී ඒ ලෙවල් එක, ඒ ગેප් එක, ඒ කඩුල්ල පනින්න ඕනේ. ඉතින් අපේ ලොකු සාංශය ඔකට කියන්නේ මේ නිවන් ඕන නම් නර බිල්ලක් දෙන්න ඕනේ. නර බිල්ලක් දෙන්න ඕනේ දුන්නොත් තමයි නිවන හම්බ වෙන්නේ. බිලි පූජාවක් කරන්න ඕනේ. අනුන්ගේ ජීවයක් නෙමේ තමන්ගේම ජීවිතේ බිලි පූජාවට දෙන්න ඕනේ. බිලි දෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ කය කෙරෙහි සහ ජීවිතය කෙරෙහි තියෙන ආසාව අතහරින්න ඕනේ. ඒක තමයි බිල්ලක් දෙනවා කියන්නේ. මේ කය කෙරෙහි සහ ජීවිතය කෙරෙහි තියෙන ආසාව අතහැරලා පුහුණුව ඉස්සරහට කරගෙන යන්න පුළුවන් යෝගාවචරයට ඔන්න යාට මේ මරණයේ දොර ළඟට ගිහිල්ලා අප්පව ආපු කෙනාට මරණයට මුණ දෙන්න පුළුවන් මානසිකත්වය හැදෙනවා. ඉතින් මේ විදිහට මේ දුක් සැප උපේක්ෂා වේදනා එක්ක ගනුදෙනු කරද්දි සතියෙන් ගනුදෙනු කරද්දි මේ කියන ක්‍රමයට යද්දි තමයි දුකක් සැපක් උපේක්ෂාවක් කියලා එකක් හට අරගෙන තියෙනවා නම් උකට හේතුත් තියෙනවා. එනිසා අපි හේතු දකින්න ඕනේ. දැන් චතුරාර්ය සත්‍යයේ තියෙන දුක දකින්න ඕනේ. දුකට හේතුව ප්‍රහීන කරන්න. ඉතින් ප්‍රහීන කරන්න ඉස්සෙල්ලා හේතුව දකින්න ඕනේ. ඉතින් හේතුව දකින්න කලින් දුක දකින්න ඕනේ. ඉතින් දුක දැකපු කෙනෙකුට මේ දුකේ හටගැන්ම සහ නැතිවීම කියන මේ දෙකම එයාට සතියෙන් දකින්න පුළුවන් වුණු කෙනෙකුට තමයි හේතුව කියන එක පේන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි හේතුවට උත්තර සපයන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කියන කාරණා ටික මේ දුකට හේතු හොයාගෙන ඒක ප්‍රහීන වෙන තැනට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඒ ක්‍රමයට දුක්ඛ, සැප, උපේක්ෂා, වේදනාත්‍රයත් ගනුදෙනු කරන්න අපි පුරුදුනොත් තමයි ඉතින් මේ විදිහට අපිට සැප දුක් උපේක්ෂා Taman තුල හටගන්න වේදනාත්‍රය ගැන හොඳ පරිචයක් ආවන් එයාට අනුන්ගේ වේදනා ගැන තේරුම් යනවා ඊට පස්සේ අනිත් කෙනෙක් විඳින දුක් වේදනාවේ ස්වභාවය අනිත් කෙනෙක් විඳින සැප වේදනාවේ ස්වභාවය අනිත් කෙනෙක් විඳින උපේක්ෂා වේදනාවේ ස්වභාවය එයාට තේරුම් ගන්න පුළුවන් නේද මොකද මේ Taman තුලින් මේක අත්දකලා තියෙන නිසා ඒ නිසා මම හරි ලස්සන දෙයක් අපේ ලොකු සාංශක දේශනාවකින් ඇහුවා උන්වහන්සේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේට මේ ලෝකේ ඉන්න සෑම මිනිසෙක්ම විඳින හැම විඳීමක්ම හැම සිතුවිල්ලක්ම උන්වහන්සේ දන්නවා. ඒ කොහොමද දන්නේ? භාග්‍යතුන් වහන්සේ මනසක හට ගන්න පුළුවන් සෑම විඳීමක්ම අත්දැකපු කෙනෙක්. උන්වහන්සේ නොදන්න වේදනාවක් විඳීමක් මේ මනුලෝ කිසිම සත්වයකට අත්දකින්න බෑ. උන්වහන්සේ සියලුම විඳීම් සියලුම වේදනා අත්දැකලා තියෙන. ඒ නිසා තමයි ਸਰවඥයි කියන්නේ. ඒ නිසා උන්වහන්සේන් නොදන්න විඳීමක් අපි කාටවත් ඉඳින්න බෑ. උන්වහන්සේන් නොදන්න දැනීමක් වේදනාවක් අපි කාටවත් දෙන්නේ නෑ. ඉතින් ඒ නිසා ලොකු සාංශය කියනවා භාග්‍යතුන් වහන්සේට මේ ලෝකේ ඉන්න ඕනම මිනිස්සෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඕනම මිනිස්සෙක්ගේ මනසක් තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි ਸਰවඥයි කියන්නේ. මොකද උන්වහන්සේ මේක විඳලා තියෙනවා, එක්ස්පීරියන්ස් කරලා තියෙනවා, අත්දැකලා තියෙනවා. ඉතින් අපිට ඒ මට්ටමට යන්න බැරි වුණත් අපිත් මේ යන්නේ නිවනක් හොයාගෙන රහත් වෙලා හරි ඉතින් ඒ ඒ අපි යන මට්ටමට සාපේක්ෂව අපිට අනිත් අයගේ දේවල් දැනෙනවා මොකද මගේ මනසනේ මම මේ ප්‍රත්‍යක්ෂ කරන්නේ අවබෝධ කරන්නේ සැප දුක් වේදනාත්‍රය මම යම් තාක්ද දන්නේ ඒ හා සමානව අපිට අනිත් කෙනාගේ සැප දුක් උපේක්ෂා තේරෙනවා සම්බන්ධ වෙන්න පුළුවන් ඒ නිසා බලන්න මේ ටික දන්න කෙනා දුක ළඟේ තැවෙන්නෙත් නැහැ. දුක ළඟදි තැවෙන්නෙත් නැහැ. සැප ළඟදි මුලා වෙන්නෙත් නැහැ. උපේක්ෂාව මගහැර යන්නෙත් නැහැ. ඉතින් ඒ කියන්නේ මේක දන්න කෙනා දුක දුක දුකක් විදිහටම දකිනවා. සැපය කියන්නේ හරියට උලක් වගේ, උපේක්ෂාව කියන්නේ අනිත්‍ය වෙලා යන වෙනස් වෙලා යන දෙයක් විදිහට යට අහු වෙනවා. ඉතින් මෙතනට අපි මනස ගන්න ඕනි හැමින් හැමින් බොහොම සරලව කිව්වේ මීට වැඩිය ගැඹුරු කාරණා ලකුසාංශ දේශනා කරනවා. ඉතින් මම හිතනවා මේ කාරණා ටිකෙන් ඔයගොල්ලන්ට වේදනා ස්කන්ධය සම්බන්ධයෙන් යම් වැටහීමක් එන්නේ නැති කියලා අපි ඊළඟ වීඩියෝ එකේදී ඊළඟ ස්කන්ධය සම්බන්ධයෙන් කතා කරමු. තෙරුවන් සරණයි.